අවසානයේදී තම තමන් ප්‍රාර්ථනා කරන බෝධිය වලින් නිවන් අවබෝධ කර ගැනීමත් බයම් ගන්න. බුදුරජාණන් වහන්සේ වදාළනවා සරත්නවර ජේතවනාරාම චත්තාරි මාය විත්තේ පධානානි සතමානි චත්තාරි සංවරප්පදානං පහාණප්පදානං භාවනප්පදානං සමරක්ඛනප්පදානං ඊමානි භෞතික්ඛවේ සත්තාරි පදහමයි මායේ ප්‍රධාන හතරක් තියෙනවා. ප්‍රධාන කියන්නේ මුල කියන තේරුම ප්‍රධාන කියන තේරුමේ මුල පළවෙනි කියන තේරුම නේද? මේ පාලි භාෂාවේ ප්‍රධාන කියලා කියන්නේ වීර්ය වදනේ අසංවේදී කියලා කියනවා. ආයතනයෙන් කියනවා නම් සතර සම්‍යක් ප්‍රධාන කියලා කියනවා වේදී වැඩි නිහතර. උපන්න කුසල දුරු කරන්න නෝපන්න කුසල නෝපදීන්න නෝපන් කුසල උපදින්න පන් කුසල දැක ගන්න මේ කරන වීර්යය කියලා පදහක් සම්‍යක් ප්‍රධාන වීර්යය. අනේ ඒ පිළිවෙල තමයි මෙතනක් තියෙන ප්‍රධාන පදහාන කියලා. ප්‍රධාන වීර්යය. ප්‍රධාන වීර්යය කියනකොටම මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය තමයි බොහෝ තැන්වල අදාළ. මෙතනත් ඒ වගේ තමයි. ඒ සතර ධම්මයක් වලම වීර්ය ගැන බින්දක් තේරුම් ගත්තහම උපන්න කුසල් නැති කරන්නේ නෝපන්න කුසල් නූපදී. උපන් කුසල් නෝපන් කුසල් උපදවන්න උපන් කුසල් වැඩි වෙනවා. ඔය හතර ගන්න වීර්ය තමයි සම්‍යක් ප්‍රදානය. මේ තැන් වලත් ඒ තේරුම තමයි. මානේ වේරිය කෙරේ උත්සාහවන්ත වීම වේරිය කෙරේ හතරක් කවර හතරක්ද සංවරක් පදහානම් සංවරේ සඳහා ගන්න වීරිය ආහාරපදානං ප්‍රහාණය සඳහා ගන්න බීජ. භාවනා ප්‍රගපදානං වැඩිම භාවනාව සඳහා ගන්න බීජ. අනුරක්ඛණපදානං මේ භාවනා අරමුණු කරන ස්ථාන රැක ගැනීම සඳහා ගන්න බීජ. මෙන්න මේ අපරිමාණිකව විස්තරේ සත්‍යාරි පදවන මහණෙනි මෙන්න මේ හතර මේ වීර්යයේ කෙරේ වීර්යය වැඩි වැඩි හතර අවස්ථා සම්‍යක් ප්‍රධාන වීර්යයට සම්බන්ධ වෙන වීර්ය වැඩිම මත ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා දේවල් විස්තර අතමන්ත විස්තරේ සම්බර පදවා මහණෙනි සංවරයේ සඳහා ගන්න වීර්ය උත්සාහය මොකක්ද එහෙම නැත්නම් සංවරේ සඳහා උත්සාහ ගන්න, ධීරිය ගන්න කොහොමද? කියලා මුලින්ම වදාරන ප්‍රශ්න කරන ඊළඟතේ කාරණේ දේශනා මෙරට මේ විතර බලත ආනන්ද ලැබෙන පාඩම බුදුරජාණන් වහන්සේ වදාළම ඉදිරිස්සනේස්සු චක්ඛනා රූපං දිස්වා න නිමිත්තග්ගාදී හෝ නාමජ්ජංජනග්ගා යත්තෝ විකරණ හේතං චක්ඛුන්ද්‍රියං අසංවරං විහරන්තං අවිද්‍යා පාපකා ධම්මා අනිවාර්ත වේ අත්ථසම්මරාය පරිපද්‍යති අත්ථති චක්කුන්ද්‍රියං චක්කුන්ද්‍රියේ සම්මරාය ආයි මේ බුද්ධ දේශනාවේ හැම තැනම වගේ තියෙන කාරණයක් තමයි මේ මතු. ඉන්ද්‍රිය සම්මරය කියනකොට හැම තැනම තියෙන පිළිවෙල ඔබ. මේ ඇතින් රූපයක් දැකලා නිමිත්තක් ග්‍රහණය කරන්නේ නැහැ. අනුඥානයක් ග්‍රහණය කරන්නේ. යම්මා ආකාරයෙන් මෙතනකට අවිද්‍යාව ආදී පාපක ලාමක අකුසල ධර්මයන් පහළ වේවාද ඒවා මෙන්නමදී අවස්ථාවේම මේ ඉන්ද්‍රිය රක්ෂණය කරගන්නවා ආරක්ෂා කරගන්නවා අපේ තියෙන පොත්වල රේදී ගමනහනක අහන කොට නොඑක්තන ගමනහන කොට අහන්න ලැබෙන කොටක් ඉන්ද්‍රිය සංවරය. ඒකයි මේ දේශනා. ඒ ඉන්ද්‍රියන් සංවරය කරගැනීම සඳහා ගන්න දීර්ය තමයි සංවර ප්‍රධානයි. මේක කරගන්න දීර්ය කරනවා උත්සාහවන්ත වෙනවා ධෛර්යවත් වෙනවා මේක තමයි සංවර අනුව. මේක බෑනුවට පොතේ තිබුණාට බොහෝ දෙනෙකුට හරියට වැටෙන්නේ තේරෙන්නේ නැහැ. අපි ඒ ගැන දෙන්නත් පරීක්ෂණාත්මකව සොයලා බලන්නට ඕන. දැන් මේ චේතනාව කියන හැටියට චක්ඛුනා රූපං විස්ව ඇතින් රූපයක් දැක නිමිත්තග්‍රහණයෝ නිමිත්තග්‍රහණය කර මොකද්ද මේ නිමිත්තග්‍රහණය කරනවා මේක විශ්වන් වහන්සේලාට දේශනා කරලා තියෙන්නේ භාවනා යෝගීන්ට නමුත් හේතුන් හෝ නිසා මේක තියෙනවා එක්තරා පිළි. මෙයා යොකේ මෙදෙන්නේ නැහැ. එයා කෝපි තියෙනවා. මේක තේරුම් කරනකොට වැටේ. චක්ඛුනා රූපං දෙස්සා නිමිත්තක් ගාමි. නිමිත්තක් ග්‍රහණය. නිමිත්තක් ග්‍රහණය කරවම කියන්නේ ඇතෙන් රූපයක් දැක්කම ප්‍රධාන වශයෙන් අපේ කනේ ස්ත්‍රී රූපයක් පුරුෂ රූපයක් කියලා අපි විවාහය හැසියෙ ආරවහේ දැක්කාම කාන්තාවක් අන්න ස්ත්‍රියක් කාන්තාවක් කියලා අන්න නිමෙත්තක් ගන්නවා කාන්තාවක් පුරුෂයෙක් වදස්සාම පුරුෂයෙක් කියන නිමිත්තක් ගන්න. ඔබ තමයි මොළේ කැටියට බුදුරජාණන් වහන්සේ. මේ පිළිමේ මේ ගැහණිය කියලා ගැනීම නිමිත්තක් ගන්න. ඊළඟට අනුත්‍යංජනග්‍රහණය ඒ තමන්ගත් රූපයේ කොටස් කොටස් හදගැනීම මුහුණ ලක්ෂණයි, දත්තික ලක්ෂණයි, හේත කණාමකේ ලක්ෂණයි, පාට ලක්ෂණයි, අංගපදංග ලක්ෂණයි, කොටස් කොටස් වශයෙන් ඒකට කියනවා අනුත්‍යය කියලා කියනවා. එතකොට නමිත්තක් ගාදී හෝති නානුභ්‍යංජනක් ගාදී මේ දෙකේ දිගටම ගන්න. මේ දෙකේ සාමාන්‍ය ජනයාට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. භාවනා යෝගී භික්ෂුන් වහන්සේ දේශනා සාමාන්‍යයටත් කළ හැකි පොතක් තියෙනවා ඒක පස්සේ කියලා. යම් ආකාරයකින් වාසය කරනකොට ලාමක අකුසල ධර්මයන් හිතේ පහළ වෙනවා. ඒව පහළ නොවන හැටියට මේ ඇත්ත දකින්න දක්ෂින්ද්‍රයේ තියෙන එකමයි. මේ එකක් ගැන වදා. සෝත ගාන ජීවා කාය මන. අනිත් පාදයක් ඔය විදිහට. ඔය විදිහට. ඉතින් මේක කොහොමද කරන්නේ? බැලුවම කරන්න බැරි දෙයක්. බැරි දෙයක් නෙමෙයි පුළුවන්. පුළුවන් දෙයක්. භාවනා යෝගීන්ට කරන්න පුළුවන්. ඒ යම්කිසි ධර්මයක් කියනකොට අනේ ඒක අනිත්‍ය වශයෙන් කරගන්න. එතකොට අර නිමිත්තක් ග්‍රහණය අනිත්‍යය ග්‍රහණය කියන දෙකම. අනිත්‍ය වශයෙන් යෝනිසෝ මනසිකාරයේද එතකොට එහෙම වෙන්නේ එතකොට අනිත්‍යමදී වශයෙන් භාවනා කරනස්ථානයේකින් යුතුව යෝනිසෝ මනසිකාරයේ පිහිටන පිහිටන්න තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක පිහිටන්න ඒක පිහිටියාම ස්ත්‍රියක්ය පුරුෂයෙක්ය මවය පියාය දසේ ගලේ යන්නට මොනම සංඥාවක්වත් නැහැ. එතරම් නැහැ. මහා කිස්සමාවගේ අට්ඨික ප්‍රඥාව වලකේ අනුරාධපුරේ කලයක මාර්ගයේ යනකොට තම ස්වාමියාත් එක්ක සමනලක් වෙලා ගෙදර යන කාන්තාවක් පමණක් තමයි. අලාතර වෙන මිනිස්සෙක් කවුරුවක් නැහැ. මේ කාන්තාව මේ ස්වාමීන් වහන්සේ පළඳවාගෙන මේ අදහසින් මාන්නේ කියලා උන්වහන්සේ ඉදිරිය ගන්න කවුද මේ මහත්කලේ මේ මහපාරෙත් කියලා හරියන්නේ කියලා බලනකොට ඇලේ දාස්තික වෙයි. අන්න අට්ඨික ප්‍රඥාව මුරුදු මේ අට්ඨික සංඥාව තමයි තියෙන්නේ. මේ ස්ත්‍රියක්ද කාන්තාවක්ද කවුද කියලා හඳුන්වන්නේ. අන්න මේ වදාළ කාලය උන්වහන්සේ නිමිත්ත ග්‍රහණය කළෙත් නෑ අනුත්‍යංජන ග්‍රහණය කළෙත් නෑ මේක ටිකක් ඉහළ මට්ටමකට ගිය අවස්ථාවක් තමයි දේශනා මේ සීල භාවනා ලැබෙනවද මේ මට්ටමට යන්න බැරුවා යම් කෙනෙක් ප්‍රමාණයකින් මේක අරන් දිලිසෙන්න දිලිසෙන්න කර කොහොම කරන්නද භාවනා යෝගී වාසය කරනකොට නම් හොඳට පිළිගොන යෝනිතෝ මානසිකාර්ය පුරුදු කරනවා කරන්නේ දිලිසෙන්න කර දල වශයෙන් දකින ඇතනදී පිළිබඳව ගුණානකිව ඒ ඉන්ද්‍රියයන් පෝෂණය කිරීමට දුවන්නේ නැතිව එක්තරා ප්‍රමාණයකින්වත් සංවරය ඇති කරගන්න. මේ වාක්‍ය දිවුවත් එහෙම විලාසයක්. ඉන්ද්‍රියයන් පිරවන්න දුව. දිවුවත් එහෙම විලාසයක්. සාමාන්‍ය ධර්මයන්ට ඒක. භාවනාවේදීත් අර විද්‍යාවෙන් එකපාරට කරන්න බෑ නමුත් මුලින්දලම යෝනිසෝ මානසිකාරයේ කියන එක තියෙනවා. ඇත්ත තමයි නාසයේ දිව ශරීරයේ විත කියන මේ දරුවෝ හරියට රූප, ශබ්ද, ගන්ධ, රස, පොත්සබ්බ, ධර්ම කියලා හයක් මුල ගැහෙනවා. මේක කරන දක්ෂය වෙනකොට හිතේ වෙනස් නැහැ. මෙන්න මේක තේරුම් ගන්න. ඉතින් කොහොම කියාගන්නම් බොහෝ විට තේරුම් ගැනීම අපහසුයි. ඒක කිසි වෙලාවක හිතට එකපාරට ලැබෙන්නේ. ඒ ගැන අවිද්‍යාව දෝමනස්සා හිත මොහොතෙන් ඇලීම, ගැටීම, බැඳීම ඇති වෙනා යන්ත්‍රක කියනවා. මේකට මම මේ ගැන ආකාරයක උදාහරණයක් කියනවා. කොහොමද අපි හිතන්නේ විවාහ වෙන්න තියෙන තරුණයෙක් හෝ තරුණියක් දෙන්න. එහෙම ඉන්නවා කියලා දෙන්නේ. දැන් මොකද මේ තරුණයාට රාත්‍රියේ සිහිනයක් තියෙනවා. මොකක්ද මේ සිහිනය? අර තමන් ප්‍රිය කරන විවාහ කරගන්න ඉන්න තරුණියත් එක්ක මල්ලු යලකට ගිහිල්ලා විනෝද වෙනවා සතුට වෙනවා. මේක හැබැයි එකක් නෙමෙයි තියෙනවා නමුත් මේ කාරණේ තේරුම් ගන්න මට. අන්න දැන් මේ මල්ලු යන්නේ හරියට මල් පිටිලා තියෙනවා. හරි අක්ෂරයට මල් පිටිලා. ඊළඟට තමන් ප්‍රිය කරන කාන්තාවක් අන්න රූප දර්ශන සංඥා. මෙතන තියෙන්නේ රූප දර්ශන සංඥා. ඇහැට රූපේ දැකලා හමු වෙලා අන්න ඒකට පුදුම ඇල්මක් පුදුම ආසාවක්. ලොකු ආසාවක් ඇතිවෙනවා. අන්න රූපේ තාතිලෙත් කෙලෙස්. කෙලෙස් ඇතිවෙනවා. ඒකට බලවත් ආසාවක්. මොහොතක් ලස්සනට මායවැවිලා ගස් බලන් තියෙනවා තමන් ප්‍රිය කරන කාන්තාවක් තියෙනවා එකක් තියෙනවා ඉතින් වරුණ මේ ගලකන දැකලා හිටන් ඒකට හරිම ආසාවක් හරිම ආසාවක් ඇතිවෙනවා මෙන්න මේ රූපය නිසා හිතට කෙලස් ගලායන ඒක තේරුම් කර දෙන්නන්නේ උපමාවක් රූපය අනුගතයි. ඊළඟට තාත්තත් ඇලෙනවා. කුරුල්ලන් මිහිරයන්ගෙන් හඬනවා. මහවැල මේවත් දුන්නක දෙනවා. මේ තමන් ප්‍රිය කරන තමන්කාර කතාවක් කතාබස් කරන අන්න සම්පත. කනට සම්පේ වැටෙනවා. බලන ඒකටත් අද ආශාවක් බැඳීමක් ඇලීමක් ඇති අනේක තමයි කලක් සත්‍යයක් නිසා ඇති වෙන කෙලස් සංග්‍රහ කෙලස් ගලන මේ කෙලස් ගලන හැටි තේරුම් කර දෙන්නා මේක ගන්න. අර ලක්ෂණ මල් මල් වත්ත ගස්කලන් තමන් ප්‍රිය කරන ඒ කරුණේ එයා දැක්කාම අන්න ඈත රූපය දැකලා හරිම ආසයි සතුටුයි දේශියත් එක්ක යාන්තාවේ කෙලෙස් ගලා හැරෙන්න පටන් ගන්නවා ඊළඟට ඇය කතා බස් කරනවා කුරයන් හොඳ හඬනවා මේවත් සංඥාදායනවා අන්නේ හඬට එකටත් හරි ආසයි හරි සතුටුයි හරි ආසයි දැන් බොහොම සතුටෙන් ආසාවෙන් අන්න කනත් අධ්‍යාත්මිකත් අන්න ඇතිහෙලවක් මේ ආසාව ප්‍රධාන කොට ඇති කෙලෙස් සංගරාවක් ගලා ඊළඟට මාල් සුවඳ දැනෙනවා ඒ තමන් ප්‍රිය කරන කාන්තාව ගල්වලා තියෙන සුවඳ විලවුන් වගේ දේවල් වල ඒ ඈ සුවඳ දැනෙනවා මල් සුවඳ දැනෙනවා. අන්න ඒකටත් හරි ආශාවක් කරනවා. නාසයට දැනෙන ගන්ධය නිසා ඔන්න ඒ පැත්තේ ආශාවට අනුව කෙලස් කලා හැරෙන්නට පටන් ගන්නවා. ඊළඟට රසය පළතුරු දෙයක් කොහේ නැන්නම් තොපි වෙන දෙයක් කොහේ කනම මේ උයන අනේ රසේ දැනෙන ඒකත් පුදුම ආශාවක් ඇලීමක් ඇති අන්න ඒ අනුව කෙලස් ගලා හැරෙන්න පටන් අවිද්‍යා පාපකා අකුසල ධර්මා අනිවාර්ය වෙයියොන් කියලා වදාළා ගලා හැරෙන්න ඊළඟට ස්පර්ශය. ඒ තමන් ප්‍රිය කරන කාන්තාවගේ අතින් අල්ලගෙන ඉන්න. බංකුවට වාඩි වෙලා අන්න ස්පර්ශය. ඒකවත් පුදුම ආශාවක් ඇති. ඔන්න රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන පහ. ඇස කන නාසය දිව ශරීරය කියන මේ පහට ඇතිලා. අවිද්‍යා පාපකා අකුසලා ධම්මා අන්මාස්සෙමියුම් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඔන්න තමයි. ඔය විදිහට ගලයි. මෙන්න මෙහෙම ගරන්න දෙන්නේ නැහැ කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා. සත්‍ය සම්මරාය පරිපක්ෂය නිවන අවස්ථා ගැනීම සඳහා පිළිපදිනවා. මොන සංවරය කියන්නේ ඒක ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය. එතකොට දැන් වැඩෙන්නට ඕනේ කොහොමද මේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, පොට්ටම්බල කියන මේ පහත් එක්ක මේ කෙලෙස් ගලාගෙන යන්නේ. ඉතින් තව එකක් තියෙනවා. සිත සිතට කෙරෙන කලාව මෙතන තිහෙනයක් උපමාවට ගත් එතනක් කලාවෙන් අපි සාමාන්‍යයෙන් එකමද ගන්න මේ විදිහම භාවනා කරනකොටම තමන්ගේ හිත යන මොකෙටද පරණ අරමුණ ඒකට කියනවා සුඛම රූපම් එතන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධර්ම කියන හයම වැඩ කරනවා. සිතක් ධර්මක් නිසා කියලා දේශනාවේ බොහෝ තැන්වල තියෙන්නේ ඒක. අන්න අරුවන් වලේ සමාදෑය ළඟ. චෛත්‍ය තේනවා, ආනන්ද අර්ථය. නැතුව කියදමු කරන ආඩය යනවා ගාතක් නේද හොඳට සත්‍යය හඳුන් පොයේ නාගරදී ආරව සුවඳ දැනෙනවා ගන්ධය රසයෙන් මොනවා හරි අනුභව කරන්නට ඕද කලහනම් තොපි වෙන දෙයක් හරි එනම් කිසි දෙයක් හරි මොකලානම් අට්ටම්බ එතන වාඩි වෙලාම ශරීරයේ ස්පර්ශයේ ඔන්න දැනෙනයි හොඳටයි. ඒක ශ්‍රද්ධාවතෙන් ඇති වෙනවා. මෙතන තියෙනවා රූප ධර්ම ගන්ධ රස පට්ටම්බ කියන පහ. අන්න හිතෙන් ඇති ඒවට කියන්නේ සුක්ෂම රූප. ධර්ම කියලා කියන දේශනාවේ ඔය තියෙන සුඛම රූප පහයි විත්තේ ඇති මේ අත කන්න නාසයේ දිව ශරීරයේ පිට තියෙන දරතුයි රූප ශබ්ද ගන්ධ රස පොත්බ්බ ධර්ම කියන ආය ගමුණාන මේ දෙකම එකට ගන්න වෙනවාම සිතිවිලි තමයි කොහොමද පහළ වෙන්නේ සියලනාදේ ගන්න ආකාරව මුල් කොටගෙන සිටිවිලි පල අප්‍රේමනාදේ ගන්න දේශයේ මුල් කොටගෙන සිටිවිලි පල අන්නේ සිටිවිලි පහළ ඒක තමයි අනිත්‍යා පාදතා උදලා ධර්මා අනිවාර්යයෙන් කියන බුදුරජාණන් වහන්සේ නාමක අපකල් ගන්නවා. ප්‍රියමනාප දෙයක් නම් ආදායම කොට පහළගෙන අප්‍රියමනාප දෙයක් නම් ජීවිතයෙන් උඩට අපි ජීවත් වෙන්නකට ඉන්ද්‍රියන් ටික ක්‍රියා කරන්න ඒ විදිහට මේ පන්දු බඩවල වෙන්නේ ගහගෙන ගන්න මේ මරා ගන්න අප්‍රිය අවලාපයකට නොබැලගෙන අරමුණු හමු වෙන්නේ ඒවට ප්‍රතිවිරුද්ධව කටයුතු කරනවා. එතකොට දැනුම අර බුදුරජාණන් වහන්සේ වදාළේ නොනිවෙත්තග්ගාවේ ලෝකේ නරෝ කියන්නේ නම් මේක ගන්නන්නේ අනුත්යන් කොහොමද මේක භාවනා යෝගී මොනවාගේ රූප ජලකමයන් දැක්කනම් අනිත්‍ය වශයෙන් පටලයි. අනිත්‍ය කියන්නේ අන්න බලන්න භාවනා ආරම්භු මෙහෙය කිරීමේ වටිනාකම. කෙලෙස් නවතින හැටි සතර කෙටි වෙනවා. ඔතන තමයි සතර කෙටි වෙන්නේ. කොහොමද? ඒ වගේම සත්‍ය හේවනම් ඒවත් චිත්ත වශයෙන් සැකලන වශයෙන් ඒවා කියන්නේ. චිත්ත විදි පහළ ගැනීම. මේවා හොඳද නරකද කියලා ඒවා කියන්නේ. අනිත් හැබාරයක් මොලක් භාය පිළිබඳව නෙමෙයි. අනිත්‍ය වශයෙන් සැකලන. අන්න භාවනායෝගී කරගන්න. එතකොට අර කෙලෙස් ගලාගෙන තේම නැවතිලා ගිහින් මේ පැත්තෙන් විදර්ශනා ගැනීම විකල් සංඥාය කියන පැත්තට ඒ පැත්තට අන්නේක තමයි ඉන්ද්‍රිය සංකල්ප. ඉන්ද්‍රියන් සංවරය කරනවා කියන්නේ ඇස බලනාතේ දේව ශරීරයේ හිත කියන්නේ දුරුහායේ කෙලස් තුක වෙන්නට කෙලස් පහළ වෙන්නට නොදී ආරක්ෂා කරනවා. ඕක තමයි දැනගන්න බුදුරජාණන් වහන්සේට ඉන්ද්‍රිය සංවරය හැටියට දේශනා ඕක හරියටම කරන්න බෑ. මුලින්දන් ඉතින් පුරුදු කරන්න. නන්දහාඳුන ගැන වර්ණනා කරනකොට නන්දහාඳුන ඉදිරිය බලනවා. මම මේ ඉදිරිය බලනකොට ආරම්භ නිසා මට දෙලස් පහළ වේද කියන බලාපොරොත්තුෙන් සිහිනුවණින් යුක්ත මේ ඉදිරිය බලනවා. මේ බුදුරජාණන් වහන්සේ කතා. ඒ තරම් ආරක්ෂා. චක්කන රූපංගෙස්සන නේව සුමනෝ තින දුම්මනෝ උපෙක්ඛකෝ යලති සතෝ කම්පන ඔය රහතන් වහන්සේලා වාසය කරගෙන ඇතේම රෝගියක් දැකලා මේකම සතුට වෙනවා. ඒකට සතුටක් ප්‍රේතියක් උපදිනවා. මේ දුන්නා සතුට වෙන්නේ. සතුට වෙන්නේ නැහැ අසතුට වෙන්නේ. උපේක්ෂකෝ විහෙරති. උපේක්ෂාවෙන් යුක්තව වාසය කරනවා. නිසංකේක්ෂායනේ සතු සම්පදාන සිහින වලින් යුක්ත උපේක්ෂාය මේව ඇති වෙලා නැති වෙලා නැති දකිනින් උපේක්ෂාවෙන් වාසය අන්නයියට ගෙවීම තමයි ඉන්ද්‍රිය සංවරය කියනකොට ඒක දෙයක කරන්න බෑ සාමාන්‍ය ජනයාට සාමාන්‍ය ජනයා පේන පේන දේ පස්සේ යන්නේ නැතුව ඇහෙල ඇහෙලේ පස්සේ යන්නට ඉන්ද්‍රියන්ත හමුවන රූප සංස්කාරී අරමුණු පස්සේ ආහාරයෙන් තරගම් දුවන්නේ නැතුව යම් කිසි ප්‍රමාණයකට පාලනය කරනවා. නැත්නම් විනාශය වෙනවා. දකින්න දකින්න දේ පස්සේ ආහාරයෙන් දිවුවනම් විනාශය. අනේ විදිය දලපතෙන්වත් තමන්ගේ මත්තමේ නැතිවෙච්ච එක්තරා ප්‍රමාණයක පාලනයක් සම්මරයක් ඇති කරගන්න. ඒක තමයි සාමාන්‍ය ධර්මය. මේ වදාළේ භාවනාවේ පිළිගන්න කළ යුතු පිළිවෙල. ඔක තමයි සම්මර ප්‍රධාන ධර්මය. ඉන්ද්‍රියයන් නිසා කෙලෙස් උපදින්නට නොදී ආරක්ෂා කර ගැනීමට ගන්න වීර්යය තමයි සම්මරය. අවදුරටත් ඒ ගැන විස්තර කරන්නට යන්නේ දැන් ඒ ගැන වැටහෙන්නට කතමන්ත විස්තරේ පරාණක් පදානං ප්‍රහාණය සඳහා ගන්න වීර්ය මොකක්දමාන ඉද විස්තරේ වික්ඛු උත්පන්නං කාමේ තක්කං නාදිවාපේති පජාති විනෝදේති යන්ති කලවති යන බහවංගය. අන්න පිළිවෙල. බුදුරජාණන් වහන්සේ හැමතැනම දේශනා කළ තියෙන කාරණා තුනක් තමයි කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. මේ තුනට සේරම කෙලෙස් සහිත ඒ පැත්තෙන් ගත්තා. කාම විතරක මේ තමන් කැමති වන ප්‍රියපනාප දේවල් පිළිබඳව ඇති වෙන කල්පනාවට කියනවා කාම විතරකය. පංචකාමයේ පිළිබඳව ඇති වෙන කල්පනාව කොහොම කාම විතක්. උපන්නං කාම විතක්ක. සිතේ උපන්නා වූ කාම විතර්ක. නැවත නැවතේ කැමැති වන දේවල් වලට හිත යොමු වෙන්නේ. ඒකට කියනවා කාම විතර්ක. කාම විතර්ක නාඩු ආගේ දෙක ඉවසන්නේ පජාති අයින් කරනවා විනෝදයේ දුරු කරනවා යන්තිේ කවය කෙලවරකම අයින් කරනවා අනබහවන් නැවත නූපදයක් විදිහට අයින් කරනවා ඔන්නේ ප්‍රහාණ සඳහා ගන්න දී කාම විතරක් තමන් කැමති ප්‍රියමනාප දේවල් පිළිබඳව ඇතිවෙන කල්පනාවන් ඒව දුරු කරනවා අයින් කරනවා. කාම විතක්. උප්පන්නං ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති ගන්ති. අර විදියට. ව්‍යාපාද ව්‍යාපාදයේ කියන්නේ මේ කෙනෙකුට ගහන්න බහින්න මරන්න තරම් තියෙන මේ ගොරෝසය. සිතේ නරක්කනේ වෙලක්ෂය. සිත දුර්චය. භාවනා කරනවා කියන්නේ හිත දුර්චය හිත නරක්කය. ව්‍යාපාදයේ කියන්නේ ඒක දියුණු වුණාම තමයි ක්‍රෝධය, වෛරය, බද්ධ වෛරය ඔය විදිහට එනවා. හිත නරක් වෙනවා. ඒ කල්පනාව. අන්න ඒකත් ඉවතන්නේ නැහැ දුරු කරනවා ප්‍රමාණය. විහිංස විහිංසාව කියන්නේ සතුන්ට මිනිස්යන්ට හෝ පණ ඇති සතුන්ට හිංසාව කිරීමේ කල්පනා. ඒකට කියනවා විහිංසාව විතරයි. වෙහසටපත් කිරීමේ කල්පනාව. අන්න ඒකත් ඉවසන්නේ නැහැ. ඈත් කරනවා, දුරු කරනවා. අන්න ඒකට වීර්යය ගන්න. ඒකට කියනවා පහාන පදහාන. වීර්යය ගන්න. ඉතින් මේක ආරම්භය වන ගතතින් ශිරි ගණන් වගේ කෙලස් පාර. පරිණිතිත් මේ රබර් ගහකට පොළොකින් ගැටුවොත් මොකද වෙන්නේ? කිදිලා තාචරයක් කෙරුවොත් ආයයස් වෙනවා. තාචරයක් කෙරුවොත් ආයයස් වෙනවා. ඒ වගේ එකතරයක් මේ අරමුණු මුණ ගැහුනහම නැතුනහම ඔන්න කෙලෙස් උපදිනවා. තාචරයක් එක එකතන අරමුණු වල නැතුනහම ආයි කෙලෙස් උපදිනවා. තාචරයක් හමුනහම ආයි කෙලෙස් උපදිනවා. ඒ විදිහට හමු වෙන හමු වෙන වාරයක් පාසාම අර රබර ගහට පොතන්න වතන්න කිරිගැස් වෙනවා වගේ කෙලස් ගන්නවා. කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක මේ තුන තමයි හැමෝම තරම දේශනා. මේ පිළිබඳව කියන කල්පනා බල ආවහම ඒව තියෙන්න දෙන්නේ දුරු කරලා. අයින් කර ප්‍රහාණය කරලා ඒකට කියනවා පහාන පදහාන. පහාන පදහාන. ප්‍රහාණය කිරීම සඳහා ගන්න වීර්යය තමයි පහාන පදහාන. මේ ඔක්කොම <coughs> මේ ශීල භාවනා කටයුතු කරන ඔබේ සඳහා දේශනා කරපු විදේශීන් වික්ෂුන් වහන්සේලා සඳහා ඒ වගේම මේ ප්‍රතිපත්ති ධර්මයන් කරන දේශයෙන් මුතුන් හැම දෙනාටම අයිති වෙනවා ඒ අය කරන්න ඕන කියලා. සතමන්ත වික්කමේ භාවනා පදරාම. භාවනාව වැඩිම සඳහා ගන්න වීර්ය මොකක්ද මාන? සාධාන කියන්නේ වීර්යය පිළිබඳ. වැඩිම සඳහා ගන්න වේගය මොකක්ද? මෙතන සත්‍ය බොද්ධංගයන් පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉද වික්කමේ වික්ඛු සති සංගොද්ධංගං පාදේ. විවේක නිච්චිතං, විරාග නිච්චිතං, නිරෝධ නිච්චිතං. වස්සග්ග පරිණාමය ඒක වඩන අනිත් හය පිළිබඳවත් ඔය විදිහම තමයි. සති සම්බොධ්‍යංගං භාවයේ සති සම්බොධ්‍යංගේ වඩන. කොහොමද වඩන්නේ මේක විවේක නිශ්චිතං විවේකයේ අගට. විරාග නිශ්චිතං විරාගයේ අගට. නිරෝධයේ සිතන් නිරෝධයේ අතුරු මේ සූත්‍ර දේශනාවේ මේ වචන තුනෙන්ම අදහස් කරන්නේ නිවන. විවේක කියන්නේ වෙන් වෙනව මොනවාන්ද තේරම කෙලස් ගන්න. ඒවායින් වෙන් වෙන එකට කියනවා විවේක. නිරාග කියන්නේ දුරු කරනවා විනාශ කරනවා මොනවද විනාශ කරන්නේ කෙලෙස් ධර්ම එයින් අදහස් විරාග කියන වචනයෙන් අදහස් කරන්නේ මෙතනදී විවේක කියන එකෙන් අදහස් කරන්නේ නිරෝධ නැති කරන විනාශ කරලා මොනවද ඒ තරකේ තේරම කෙලෙස් නැති කරලා විනාශ විනාශ කරගමන්නේ නිවන. ඒ නිසා මෙතන විවේක විරාග විරෝධ කියන තුනෙන්ම අදහස් කරන්නේ නිවන. එතකොට නිවන අසුරු කරා වූ සපිරෝධයන්ගේ ළඟ. වැඩිමත වීර්යය. නිවන අසුරු කරා ඊළඟට වස්සග්ග පරිණාම වස්සග්ග කියන්නේ අත්තරල දානවා කියන තේරුමයි වචන කියන්නේ. නමුත් මෙතන තේරුම් දෙකක් තියෙනවා. තේරුම් දෙකකට බෙදලා තියෙනවා. පරිච්ඡාමක වස්සග්ග පක්ඛන්දන වස්සග්ග මේ දෙකම කෙරෙන්නේ එකට වේවා. මේ භාවනාවකේ යමින් විදර්ශනා භාවනා කරමින් සමාධි විදර්ශනා වඩමින් කෙලෙස් සැකර ගන්න පරිත්‍යාග කියන්නේ අත්තර කෙලෙස් සායින් කරනවා ලෞකික මතයෙන් සෝවාන් ආදී මාර්ග ඥානෙtti භාවනා කිරීමෙන් කෙලෙස් අත්හැරෙනවා. නවත්තලන එකට කියනවා වොස්සක්. ඒ විදිය කරන එකට කියනවා පරිච්ඡාග වොස්සක්. කෙලෙස් අත්හැර ගන්න පරිච්ඡාග කියන්නේ අත්හැර පරිත්‍යාගය කරනවා කියන්නේ ඒක තමයි අයිති අරෝණිය අපේම අක්කර දාන තමයි ඒක කරන්නේ. අක්කර. කෙලස් අක්කර. ඒක තමයි පරිත්‍යාග වස්සබ්ද කියන්නේ. පක්ඛන්දර වස්සබ්ද කියලා අනිත්. පක්ඛන්දර කියන්නේ පැන ගන්නවා කියලා කියනවා. පැන ගන්නවා. කොරාටද පැනගන්නේ නිවනට පැනගන්න. නිවනට පැනගන්නේ ඒකට කියනවා පස්කන්ධ රොස්සක්. මේ දෙක දෙසරකට කියනවා නේ ඒක සරේම වගේ කෙරේ. භාවනා මාර්ගයේ ගමන් කරලා ඉතින් යනකොට මේ කෙලෙස් සැට ඇදලා හොඳට දිනුවාම ඒක ප්‍රතිමදා ඥාන දර්ශන විසුද්ධිය කියන එකේ අන්තිම කෙලවරට පමුණාම හේතුල කෙරෙන් අත්තර පරිච්ඡා පරිත්‍යාග කළ අත්තර එහෙම භාවනා මානසිකාමයේ පවත්වනකොට සංඛාර උපේක්ෂා වශයෙන් තේම කෙලසක් කරනවා. අයින් කරනවා. එහෙම අයින් කරන ගමන්ම අනිත් පැත්තට හැරෙනවා. මොනවද ලෝකෝත්තර අනිත්‍යාදී වශයෙන් භාවනා මනසිකාරයේ පවත්තමින් කෙලෙස් ඈත් කර ගන්නවා අයින් කර ගන්නවා ඒකම අනිත් පැත්තට යන පක්ඛන්දන පැන ගැහෙනවා මේ පැත්ත අතහැරලා යහ පැත්තට පනිනවා. පුංචි ඇලක් වගේ එකක් තියෙනවා. මේකෙන් ඉබදු වෙන්න මොකොත් ඒ දණ්ඩක් මොනවත් නැහැ. බැහැනගලේ වෙන්නත් ගැඹුරක්. සපාතේ වාගේ ගැඹුරයි බැහැනගලේ. මෙතනින් එදගෙන ඕන වෙච්ච කෙනෙක් ඇවිල්ලා බලනවා මේක ඉතන්ටක් මොනවත් නැහැ. මනින්නත් එයා මේකට ආධාරයක් හොයාගන්න. මේ අයිනේ ගහක තියෙන වැල්ව. Tamange බර හොයන්න තරම් පුළුවන් ලොකු වැලක් කොන කපාවක්. මේ වැල පල්ලෙහා පැත්තට එන්න උඩ පටලගෙන කෙනෙකුගේ බර මිනිස්සෙකුගේ බර උයන්න තරම් ඒක ශක්තිය ඉතින් මේ වැල කපලා කොන සුද්ධ කරගෙන මේ බලනවා හොඳට පුළුවන් දෙ කියලා මේ කියලා ආදියා නිකන් යන්න බෑ ඈතට යනවා ඈතට ගිහින් නැත්නම් පුළුවන් තරම් වේගයෙන් දුවගෙන ඇවිල්ලා මේ ඇලේ ඉවරලා එන ගමන් අර වැලේ කොරල්ලාගෙන ඒකේ ආධාරය අල්ලාගෙන ඒකට පැත්තට ගමන. මනින ගමන් වැලක් කරනවා. වැලක් තමයි මනසෙන් ආපස්සට මෙහෙ. වැලක් අත්හරිනවා ඇලකට ගියේ ගමන්. ඒ වගේ පරිත්‍යාග ප්‍රත්‍යාග කියන්නේ අර විදිහට. මේ දිට්ඨි විසුද්ධිය මේ විසුද්ධි පරම්පරාවෙන් දුවගෙන දුවගෙන දුවගෙන යනවා. ඒක අන්තිම කෙලවරට ගිහින් අර පුරුෂයා දරාලාගෙන ඉඳලා පනින්නමාදී මේ ලෞකිකේක උපකාර කරගෙන ලෝකෝත්තර පැත්තට එනවා. එතකොට මේ තේරම අත්‍යවශ්‍ය මෙහා පැත්ත තේරම අත්හැර දැම්ම ලෞකික දේවල් අර යන්නේ ඒකට කියනවා වගේ ලෝකෝත්තර පැත්තට පැනනවා. පරිච්ඡාංගවස්සංග පක්ඛන්දලවස්සංග කියන්නේ ඔක තමයි. ඔය විදිහට සති සම්පෝත්ථංගේ වටිනවා. ධම්ම විචය වීර්ය ප්‍රීති බස්සද්ධි සමාධි උපේක්ෂා කියන මේ හයදත් ඔය පිළි. ඔය විදිහට මේ කෙලෙස් පරිත්‍යාගය කරන්න අත්හැරගන්න නිවනට පැනගන්න කරන කටයුතු සඳහා ගන්න වීර්යය තමයි භාවනා පදනම. වැඩිම සඳහා ගන්න අතරන්ත වික්‍රමේ අනුරක්ෂණවත් පදනම මහණෙනි අනුරක්ෂණා කියන්නේ රැකගැනීම. රැකගැනීම සඳහා ගන්න වීර්යය මොකක්ද? ඉදහිස්සවේ ලික්ඛු බද්ධ බද්ධකං සමාධිනේත්තං අනුරක්ෂණ. තමන්ගේ භාවනාව භාවනා නිමිත්ත භාවනා අරමුණ ආරක්ෂා ආනාපාන සති වැඩිවනම් ඒ ආරමුණ හොඳට ආරක්ෂා කරනම ඒක හිත පිළිතුරගෙන දැකලා. අසුබ වශයෙන් වැඩිවනම් ඒක දැකගන්න. වෙනත් ආකාරයකින් භාවනාවක් වැඩිවනම් ඒ ආරමුණ නිමිත්ත දැකගන්න. භාවනාව සංවර්ධනය වෙලා තමන්ගේ හිතට ලැබෙන ඒ නිමෙත්ත ආරක්ෂා කර ගැනීම තමයි මේ සඳහා ගන්න ගෑන වීර්ය තමයි අනුරක්ෂණා පදන්නේ. මෙන්න මේ හතර ගැන තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. සීමානිකා වික්කවේ සත්‍යාරි පදහානාමි මහණෙනි මෙන්න මේ හතර. පීඩිය ගැනීම, ප්‍රධාන වේදිය ගැනීම, සතර ධම්මයක් ප්‍රධාන වේදිය ගැනීම හතර. සංවරෝච පහනංච භාවනා අනුරක්ඛන. ඒතේ පධානා දත්තානෝ දේවිතා දත්තා. මෙන්න මේ හතර සූර්ය වන්දි බුදුරජාණන් සූර්යවත් කියනවා. ඉන්නාති සූර්යවන්තය ඥාති වූ බුදුරජාණන් වහන්සේ විසින් මෙන්න මේ අතර දේශනා. යේතිෙක්ව ඉදහාතාති කරන් දුක්ඛසුතං. යම් වික්ෂුවක් යම් යෝගාවතරයක් මේ සාතරේ මේ හතර කෙලස්ථාන වේදයෙන් එක්ක වඩනවා. ඒ දැනත්තා කයං දුක්ඛස්සත. දුක්ඛය කියලා කියන්නේ නිවන. දුක් නැති කිරීමට දුක් ඡය කිරීමට දුක් කෙලවර කිරීමට දෙක පැමිණෙනවා නිවනට පැමිණෙනවා කියන එකයි කියන්නේ. ඔය හතර යම් යෝගාවචරයේ යම් භික්ෂුවක් වඩනවා නම් ඒ දරස්සා පිළිවෙලෙන් ගෙහිලා අවසානයේදී නිවනට පැමිණෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා දැන් ඉතින් කාල ගත වුණා මේ කියලා කාලය බලන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ කාරණා හතරක් පිළිබඳව වර්ග කියලා දුන්නේ විශේෂයෙන් ප්‍රතිපත්ති ධර්මයන් කරන භාවනා කරන අයට උදාන ප්‍රයෝජනවත් වේ. සාමාන්‍ය ජනයා දල වශයෙන් ඕවා පිළිපදිනවා. සාමාන්‍ය ජීවිතයේදී ඔය හරියට 100 100ක් කරන්න බෑ. දල වශයෙන් තමන්ට පුළුවන් තරමින්වත් ඒවා පාලනය කරගෙන ඉන්ද්‍රියන් පාලනය කරගෙන ඒ කටයුතු කරගෙන වාසය භාවනා යෝගයෙන් මේ මට්ටමට යන්නට බැහැ. එහෙම කරවන්න තමයි මේ ප්‍රතිපත්ති මාර්ගය හොඳින් සාර්ථක කරගන්නට ඉන්නකම. දැන් ඉතින් මේ ශරීරය පාලනය ගන්නෙ නැහැ. ඇස් පමණ ධර්මස්තරය. මේ කොටසක් කීය හරකින් ගලම ඇදී. අනෙක් පිරිස ඉතා අධියම් කාලේ ඉඳලා මෙහාට ඇවිල්ලා සිල් සමාදන් වෙලා ප්‍රතිපත්ති ධර්මය මේ විදිහට සිල් අරගෙන බණ භාවනා කරලා ප්‍රතිපත්ති ධර්මය උගල ඒ වගේම මේ අවස්ථාවේදී ධර්මස්ත්‍රෝණය කළා